ඔළුව කැක්කුමයි අරකම එක ටිකක් තිබුණා. මේ ආර්යයන් වහන්සේ ඔබ වහන්සේට මගේ নমස්කාරය වේවා. ආර්යයන් වහන්සේ මට තියෙන ප්‍රශ්නේ තමයි මම දැනට ඔබ වහන්සේගේ බණ අහලා ධර්ම මාර්ගයේ යන කෙනෙක් ඒ යන අවස්ථාවල් වල මගේ තියෙන මොනවා හරි තේනවා නම් අඩුපාඩුවක් ඒක මට දැනගන්නයි මම ඔබ වහන්සේට කතා කරන්නේ. අනිත් එක මේ මාර්ගයේ හරි කියලා මට හිතෙනවා ඔබ වහන්සේ යන පාරේ මම යන්නේ. ඒ නිසා ඔබ වහන්සේට දැනෙන විදිහට මගේ මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් මට කියලා දෙන්න. ආර්යයන් වහන්සේ මං ගැන අනුකම්පා කරලා මට මම දැන් මම බුද්ධ දර්ශනය අවබෝධ කරගෙන ඉන්නේ. ඒ වගේම අර කාලයක් කාලේ අතීත අනාගත වර්තමාන අතීතය අපිට සිතිවිලි ටික අපි කාලයට බෙදුවාම අතීත වර්තමාන අනාගත කියලා අතීත සිතිවිලි තමයි අපිට 90%ක්ම වගේ හිතට ඉන්නේ අතීත සිතිවිලි. ඒ අතීත සිතිවිලි ඒක තේරුම් අරගෙන මේ අතීත සිතිවිලි වලින් කිසිම තේරුමක් නැහැ අතීත සිතිවිලි කියන්නේ හිතේම ඇඳෙන දෙයක් නේද කියන එක අනුව ඒ සිතිවිල්ලෙන් අපිට මිදෙන්න පුළුවන්. එතකොට අනාගත සිතිවිලිත් ඒ විදිහයි. වර්තමානයේ සිතිවිලිත් අර අතීත සංඥාවක් හින්දානේ මේ වර්තමාන සිතිවිලි එන්නේ හුඟක් ඒවා. අතීත සංඥා. ඒ අනුව ඒ තුන් කාලයෙන් මිදෙන්න පුළුවන් මම හුඟක් කලාවට ඒන උත්සාහ ගන්නවා. එතකොට තව ගරු ආර්යයන් වහන්සේ අපි ප්‍රඥාප්ති ප්‍රඥාප්තිය වලින් තමයි හැමදේම හිතන්නේ. ඒ පෙර මතකය නැත්නම් ප්‍රඥාප්ති අයින් කරොත් අපිට එතන කිසිම දෙයක් නැහැ. අර පොඩි දරුවෙක්ගේ තත්ත්වයට එන්න පුළුවන්. ඒ ප්‍රඥාප්ති නැතිකම් ඉන්නම් මංගා දුරට මේ ඉදිරියෙන් ඉන්නවා මේ මම හිතන්නේ සමහර වෙලාවට මේ ප්‍රඥාප්ති නැති ලෝකය ශුන්‍යයි කියලා හිතෙනවා ප්‍රඥාප්ති නැත්තම් අපිට මේ හතිම හිත පුදුම විදියට පිරිසුදු වෙනවා. ඉතින් මෙහෙම මට ප්‍රශ්නයක් තියෙනවා ආර්යයන් වහන්සේ. මම සමහර වෙලාවෙන් හුඟක් වෙලාවට උත්සාහ කරනවා හැම සිතිවිල්ලක්ම හැම සිතිවිල්ලකම මේ නාම රූපයෙන් නිදහස් වෙන්න මම උත්සාහ කරනවා ඒ වුණාට මම මගේ ප්‍රඥාවෙන් සමහර සිතීලි සමහර වෙලාවට සිතීලි යායක් ඇවිල්ලා ඒ යාය අවසානයේදී තමයි මට ප්‍රඥාව පහළ වෙන්නේ. ඉතින් ඒ වෙලාවට මම කරන්නේ අර සිතීලි යායෙම මෙහෙම සුන්නිකාය ගන්න. එන්නේ ඒක හරිද කියලා මට දැනගන්න ඕන ගරු ස්වාමීන් වහන්සේ. ඇත්තටම මේ ඔබතුමා කියපු ඒවා ගොඩාක් තියෙනවා ගැටලු. ඒක තමයි මේ ඔබතුමාට තාම නිවන් මඟ හමු වෙලා නැහැ. ආ. ඔබතුමිය ඒ යන විදිය වැරදි. ආහා. ඒකට හේතුව තමයි ඔබතුමිය ඔය කියපු එක තැනකවත් ප්‍රායෝගික පැත්ත නෙමෙයි තියෙන සිතුවිලි තියෙන්නේ. ගෞතමයා හිතනවා. ආ. ගෞතමයා හිතනවා මේ ප්‍රඥාප්ති කියලා. ආ. ගෞතමයා හිතනවා මේ මේ මේවා අයින් කරන්න පුළුවන් කියලා. ආ. එහෙම දෙයක් මේ ධර්මයේ තුළ ඔය ඔය ඔය වචන ටික හරි වුණාට ඔය ඕක ඕක තුළ මේ ඔය කතා කරපු විදියයි ඒක ඒක සම්පූර්ණයෙන්ම මේ නිවන් මඟ හඳුනාගත්ත නැති ස්වභාවය තමයි පේන්නේ. වචන ටික වචන ටික නෙමෙයි මෙතනදී වැදගත් වෙන්නේ. මෙතන වැදගත් වෙන්නේ ප්‍රායෝගික පැත්ත. හා හොඳයි. ප්‍රායෝගික පැත්ත දැන් ඔබතුමී කියූප එක හරි. අන්තිමටම අර ගොඩක් එනවානේ. දැන් ඔය කියන විදිහට ඔබතුමීට වෙන්න තියෙන දේ තමයි වෙන්නේ. ඔව්. ඒ කියන්නේ ඔය සිතුවිලි එනවා. ඊට පස්සේ ඔබතුමිය අන්තිමටම ඔක්කොම වෙලා ඉවරයි. ඔබතුමිය ඊට පස්සේ ශුන්‍යයි කියලා හිතනක ඕක ඕක නිවන් මාර්ගක් නෙමෙයි. ආ. එක එක දකින්න ඕන. එහෙම දෙයක්වත් නෙමෙයි. ආ. හරියට ධර්මය ඇහිලා නැහැ. බුද්ධෝත්පාද දේශනා කොච්චර අහලා තියෙනවද? අහලා තියෙනවා මේ සෝයන්ස ද ගොඩක් 100ක් විතර අහලා තියෙනවා. එච්චර අහන්න දෙයක් නැහැ නේද? එහෙනම් ඒවා හරියට නුවණින් විමසලා නැහැ එක දේශනාවක් හරි හරියට තමන්ගේ දෘෂ්ටි කෝණයෙන් තමයි බලලා තියෙන්නේ. ආහා. ඒ කියන්නේ හරියට විවෘත මනසින් දැකලා නැහැ. එක දේශනාවක් හරියට ඇහුණා නම් ඒ දේශනාවෙන් ඔක අල්ලන්න තිබුණා. දැන් අපිට තේරෙනවා දැන් ඔය සාකච්ඡාවල වුණත් සාකච්ඡාවලට එන දේශනා 550කටත් පස්සේනේ 600ක් විතර ගියාට පස්සේ දේශනා 600ක් විතර ගියාට පස්සේ තමයි සාකච්ඡාවලට එන්නේ. ඒවත් අර ප්‍රතිපදා ඔක්කොම දේශනා කරාට පස්සේ ප්‍රායෝගිකව පුහුණුවන අයට එන ගැටලු සාකච්ඡා කරන්න තමයි සාකච්ඡා කරන එක කරේ. නමුත් ප්‍රතිපදාව ප්‍රායෝගිකව කොහොමද මොකද්ද නාමය මොකද්ද රූපේ කොහොමද මේ සිත හැදෙන්නේ සිත කියලා දෙයක් තියනවාද මේ වගේ විශාල පරයයක් දේශනා කරාට පස්සේ තමයි ප්‍රතිපදාවට ප්‍රායෝගිකව එදිනෙදා පුහුණු වෙන අයට එන ගැටලු විසඳ ගන්න තමයි සාකච්ඡා කරන්නේ. මෙන්න මේකේ මේ ඔබතුමිය ඔය කියපු ආකාරය නෙමෙයි. ඒ කියන්නේ ඔබතුමිය ගලපගත්තේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. පළවෙනි එක තමයි ඥානතෝ පස්සතෝ කියන්නේ. ඒ කියන්නේ හිතනවා නෙමෙයි දැනෙනවා. හිතලා කාටවත් නිවන් දකින්න බෑ. සිතුවිලි වල සිතුවිලි වලින් නිවන් දකින්න බෑ. ඒ කියන්නේ අපි කියන්නේ සිතුවිලි නිවන් දකින්න බෑ කියන්නේ. විඥාන මායාව කියන්නේ හීනේ. හීනේ ඇතුලේ නිවනත් හීනයක් කරගෙන බලබල හිටියට නිවන් දකින්නේ නෑ. ඒක විඥාන මායාව. අඳුන ගන්න ඕනේ වැදගත්ම තැනත් එතනමයි. යොදලා ගන්න ඕනේ වැදගත්ම තැන තමයි මේ මේ අපේ සිතුවිලි. සිතුවිලි වල තමයි මායාව තියෙන්නේ. දැන් මායාව තමයි අපි අවබෝධ කරගන්න තියෙන්නේ. දැන් සිතම මායාව. සිතම මායාව නම් සිතුවිලිම මායාව නම් මායාව කොහොමද මායාවෙන් අවබෝධ කරන්නේ? ඒක වෙන්නේ නැහැ. දැන් ඔබතුමියගේ ඔය හිතන දේ ඔබතුමිය විශ්වාස කරනවා. හරි කියලා. එහෙම නැහැ. හිතනදී හිතනදී හිතන දෙේ කිසිම දෙයක් නැහැ කියලා මම හිතන්නේ. ඒකත් හිතනදී සම්පූර්ණයෙන් වැරදි හිතනදී මායාව. හිතනදී ගැන හිතන එකත් සිතුවිල්ල නෙමෙයිද? සිතුවිල්ල. ඉතින් ඒකේ නිවනක් නැහැනේ. ඒත් විඥාන මායාව ඇතුලේ නේ ඉන්නේ. ඔව් ඒත් ඒත් මායාව. ඒක තමයි. ඒක ඒ ඉතින් ඒ විඤ්ඤාණ මායාව කොහොමද දකින්නේ? එහෙම නිවන් දකින්න බෑ. ඒකත් මායාවක් ඉතින් එතන ඇත්තම කිසිම නිකන් හුළඟ වගේ. හුළඟෙත් කිසි දෙයක් නැහැනේ. නෑ නෑ නෑ. ඔය ඕකත් හිතන එකනේ. ඔව්. ඕකත් විඤ්ඤාණ මායාව. ওই විඤ්ඤාණ මායා හිත හිත විශ්වාස කරලා කවදාවත් නිවන් දකින්න බෑ. ඔය සිතුවිලි ඔක්කොම විඤ්ඤාණ මායාවනේ. ඔය හිතලා <laughs> නිවන් දකින්න බෑ. හිතලා නිවන් දකින්න බෑ. කාටවත් නිවනක් හම්බ වෙන්නේ අද සමහර සමහර වික්ෂුණාන්තලා ඔය විදිහට තමයි නිවන් දකින්න හදන්නේ. අපිට තේරෙනවා ධර්ම දේශනා කරනකොට. මේ ඔක්කොම අමාරුවේ දානවා කවුරුත් නිවන් දකින්නේ නැහැ. ආර්යනාංශ මා සිටිවිල්ල කියන එක මම මම මගේ මගේ මගේ සිදිරි පිට දැర్శණය වුණා එක දවසක මේ සිතිවිල්ලේ තියෙන මායාව සිතක තියෙන මායාව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක මගේ මගේ සිදිරි පිට එක පාටම දැర్శණය වෙලා එක පාටම නැති වුණා විදුලි කොටන්නවා වගේ කොහොමද කොහොමද කොහොමද කොහොමද දැర్శණය වෙන්නේ දර්ශනය වුණා කියන්නේ මම ඇස් පියාගෙන ඉන්නකොට නිකන් මම ධර්මයේ මෙනෙහි කර කර ඉන්නකොට එක පාටම අකුරෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක මම ඉදිරිපිට මේ පෙනිලා මට එක පාටම නැතුණා. ඉතින් මං හිතුවා මේ මට මේ සිතක් හැදේ සිත සිතක් මේ හැදෙන හැටි මේ මේ ඒක විනාශ වෙන හැටි ඒක මට පෙන්눔 කරා කියලා මම හැමතිස්සෙම හිතම මෙන්න හිතක තියෙන ස්වභාවය මේ විදිහ තමයි කියලා ඒක මම හැමතිස්සෙම මෙනෙහි කරනවා. ඒක මේ සිතක සිතෙන්ම එන සිතේම විඥාන මායාවෙම තවත් මායාවක් විතරයි. මේ විඥාන මායාව පුදුමාකාර මායා රඟුන් දාන්නේ. ඒ කියන්නේ අපේම සංඥා. අපිම කලින් හිත හිත ඉන්න එකක් අපි නිඳ ගියාට පස්සේ හීනෙනුත් පේනවා. ඒක වැරදිද? ඔව් ඒ ඒ ඒ සංඥානේ. සංඥා කියන්නේ ඔය ඕකත් සංඥාවක්. දැන් අපිට ධර්මයේම සංඥාවක් වගේ හීනෙන් පේන්න පුළුවන්. එතකොට කවුරු හරි හිතනවා මේ දෙයියෝ කිව්වා. මේ දෙයියෝ මට නිවන් මාර්ග පැහැදිලි කරා. මේක මේක මහා ආශ්චර්යයක්. ওই වගේ මහා පුදුම මෝඩයෝ ඉන්නේ ලංකාවේ. ලංකාවේ මුළු ලෝකෙම ඉන්නවා. තේරුම් ගන්න බෑ මේක තමන්ගේ හිතේම වැඩ කරන මානසිකාරය කියන්නේ සංඥාවක්. හිතුවිලි සංඥාවක්. හිතන එකත් සංඥාවක්. අපේ තියෙන ප්‍රෝග්‍රෑම් එක පවා සංඥාවක්. අපි හිතමු නිවන් මාගේ කියලා හිතන් ඉන්නවා කියලා යම් කිසි දෙයක් ඒකත් සංඥාවක් විතරයි මනසට. මේ සංඥාව කියන එක හරි හොඳින් දකින්න ඕනේ. ඒ කියන්නේ පාට වර්ණ සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා විතරක් නෙමෙයි. චේතනා සංඥා. ඒකයි මේ මනෝද්වාරයක් තියෙන්නේ. මනෝද්වාරය කියන්නේ ඔක්කොම සංඥා සංඥා විදියට එන්නේ. සංඥාවක් කියන්නේ නැවත සවසිතුවිල්ලක් වෙනවා. මේ හිතන දේ ඊගා මොහොතේ තව සිතුවිල්ලක් තව සංඥා ඒක සංඥාවක් වෙනවා. ඒකම සංඥාවක් වෙනවා. අපි කරන ක්‍රියාකාරකම සංඥාවක් වෙනවා. ආයි තවත් මොහොතකදී ඒක වෙනවා සංඥාවක් විදියට. මේක විශාල අபிසංකරණයක්. ඒකයි මේක අபிසංකරණයක්. රූප රූපත්‍ය සංකතං අபிසංකරෝ. විඥාන විඤ්ඤාත්ය සංකතං අபிසංකරෝති. ඒ විඥාන මායාවම නැවතත් සංඥාවක් විදිහට ඒකම දෙනවා. මේ විඥානම මායාවම ආයිමත් පෙන්නනවා. ෆිල්ම් එකක් බලනවා වගේ ටීවී එක බලන් ඉන්නවා වගේ වැඩක් වෙනවා. ඔව් අර නිතරම මේ එනවා යනවා එනවා යනවා එහෙම එහෙම වගේ දෙයක් වෙනවා නේද? මෙතන මේ ওই නිවන් මග ඕක නෙමෙයි. හා මට ඔය හිතන එකකින්වත් නිවන් දකින්න බෑ. ඔය හිතලා හිතලා හිතලා හිතලා මොනවා හිතුවත් නිවන් දකින්නේ නැහැ. තව සිතුවිල්ලක් අන්තිමටම හිතේ එච්චර තමයි. ඒකට හේතුව විඥාන මායාව. ධර්මය අපි මනහකට පැහැදිලි කරනවා. ඔබතුමිය ඒක අරගෙන නැහැ. ඔබතුමිය ඒක හරියට අහගෙන නැහැ. ඔබතුමිය අපි පාට කණ්ණාඩියක් දාලා ලෝකෙ දිහා බැලුවාම රතු පාටින් දා කණ්ණාඩිය දැම්මොත් රතු පාටට පේනවා. නිල් පාට කණ්ණාඩියක් දැම්මොත් නිල් පාටනේ පේන්නේ ලෝකෙ. ඒ වගේ ඔබතුමිය ඉන්න දෘෂ්ටියෙන් බැලුවොත් ඔක්කොම ওই ටික ওই විදිහට තමයි පේන්නේ. නමුත් ඔහොම දෙයක් නෙමෙයි මේ කියන්නේ. අපි ධර්මයට කියන්නේ ඔහොම එකක් නෙමෙයි. අපි ධර්මයට කියන්නේ සිතුවිලි නිවදකින් බෑ කියලා. අපි කියන්නේ මේ මේ සිතුවිලි වලට විඥාන කියන මායාව අවබෝධ කරන්නේ ප්‍රඥාවෙන්. හැබැයි ප්‍රඥාවෙන් අවබෝධ කරන දේ දැනෙන්නේ ඥානෙටයි. ඔව්. ඒතර ඥානය කියන එකට සිහියයි තියෙන්නේ. සිතක් ඇති වුණු බවට අපිට තියෙන සිහිය. සිතක් ඇති වෙලා නැති වුණු බවට අපිට තියෙන සිහිය තවත් සිතුවිල්ලක් නෙමෙයි. ඉස්සෙල්ලාම සිතුවිලි වෙන් කර ගන්න ඕනේ සිහිය වෙන් කර ගන්න ඕනේ. එතනින් තමයි පටන් ගන්නෙ නිවන් මාර්ග. එයා ඊට පස්සේ සිතක් ඇති වෙනවා. දැන් මේ පොත දකින හිත පොත දකින සිත ඇති වුණු බවට තමයි සිහියක් තියෙනවා. ඔව් ඒක 100ට දැනෙනවා. දැන් මේ පොත දකින හිත දැන් මේ මේ මේ මේ සිත ඇති වුණා කියලා සිහියක් තියෙනවා. සිහිය සිතුවිල්ලක් නෙමෙයි. ඉස්සල්ලාම අන්නේ සිතුවිලි නැතිව වෙන් කරගන්නවා. ගරු ආරයන්වංශ සිතයි සිතුවිලි අතර පොඩි වෙනසක් ඒක මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඉතින් සිතයි සිතුවිලි කියන්නේ චිත්තසයසික. ඒ කියන්නේ දැන් මේක ඇවිල්ලා මේ අභිධර්ම පාඩමක් වෙනවා. එතකොට කෙමිස්ට්‍රි ෆිසික්ස් වගේ වෙනවා. නිවන් මාර්ග හම්බ වෙන්නේ නැහැ ඒත් හැබැයි. මොකද ඒත් විඥාන මායාවනේ. මේ වෙන එකක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ මේ කියන්නේ සිහිය ගැන. මේ සිහිය ගැන කතා කරන්නේ. ඒ කියන්නේ දැන් සිත හැදෙන්නේ සිතක් කියලා කියන විඥාන මායාවනේ. ඒක ඇතුළේම පැටව ගහන එකක් තමයි සිතුවිලි කියන්නේ. ඒ සිතවිලි ස්වාමීන් වහන්සේ දැන් සිතක් කියන දැන් පොත කියන සිත ආනවා ඊට පස්සේ ඒ පොත හොඳ පොතක්ද ඒ පොත බුද්ධ ආගමේ පොතක් ඒ පොත මේ පරණ පොතක් ඒක වැඩන්නේ ඒක සිතුවිලි සිතුවිලි හරි එතකොට දැන් පොත කියන එක ඇවිල්ලා තියෙන්නේ සමහරට චක්කු විඤ්ඤාණ සිතේ ඊට පස්සේ ආයේ මා මානසිකාර ඇවිල්ලා තියෙන්නේ අර මනෝ සිතුවිලි වලින් මානසිකාර චිත්තචෛසික චිත්තචෛසික රූප නිබ්බාන ඒකනේ කියන්නේ එතකොට චිත්ත චෛතසික රූප නිබ්බාන නිබ්බාන කියන්නේ වෙනම එකක්. එතකොට අපි හඳුනා ගන්න ඕනේ මේ මෙතන සිහිය. මෙතන හඳුනා ගන්න ඕනේ මෙතන මේ මේ මේ ධර්මයේ ඊට වැඩිය ඔය ඔය කියන විදිහට මේ පොත්වල තියෙන විදිය නෙමෙයි. අපි දැන් ප්‍රායෝගිකව ගත්තොත් එහෙම එන්නේ අරමුණක්. අරමුණමයි සිත කියන්නේ. ප්‍රායෝගික වෙන්න එපා. දැන් ඔය පොත්වල ඉන්නේ ඔය ඔය කතා කරන්නේ. හා. දැන් දැන් ප්‍රායෝගික බැලුවහම දැන් මේ මොහොතේ එනවා අරමුණක්. මේ මොහොතේ මේ මොහොතේ බිත්තිය දකින හිත කියන්නේ එන අරමුණ. හැම මොහොතෙම සිත කියන්නේ එන අරමුණක්. මේසෙ පොත පුටුව එහෙම නැත්නම් දරුවා, ගෙදර මොනවා හරි අරමුණක් තමයි තියෙන්නේ. ආරම්මණයක්. ద్వාරයක් ඔස්සේ එන ආරම්මණයක්. කපුටගේ ශබ්දේ. එහෙම නැත්නම් පරණකම මතක් වෙන මනෝද්වාරයෙන් එන ආරම්භණයක්. මෙන්න මේ ආරම්භණයක් කියන්නේ එන ඒක තමයි සිත කියන්නේ. වෙන එකක් නෙමෙයි. එතකොට අපි ප්‍රායෝගික පැත්තට ආවම එහෙම එහෙම අපිට පේනවා. එතකොට ඒ එන අරමුණක් ඇතුණු බවට Tamanට සිහියක් තියෙනවා. ඔව්. අන්නේ සිහිය තමයි ඥානය කියන්නේ. ප්‍රඥාව. ඥානෙ ප්‍රඥාව කියන්නේ අවිලා විඤ්ඤා ප්‍රඥා භාවේතබ්බා විඥානම් පරිඤ්ඤයං. ඒ කියන්නේ මේ සිතක් නැති බවට තියෙන අවබෝධය ප්‍රඥාව කියන්නේ. මේවා මේ පටලවා ගන්න එපා. ප්‍රඥාව කියන්නේ ප්‍රඥා භාවේතබ්බා විඥානම් පරිඤ්ඤයං කිව්වට ප්‍රඥාවෙන් ඒක මේ මේ සිතක් කියලා දෙයක් නැහැ කියලා මෙතන මෙතන වර්ණයේ શબ્දයයි කියලා හඳුනා ගන්න එක තමයි ප්‍රඥාව. බාහිර තියෙන එකක් නෙමෙයි සංකාරයක් කියලා. සංකාරයක් කොහෙවත් නැති බව ඒක શબ્දයක් බං. දැන් පොත කියන්නේ શબ્දයක්. අනුත් අපිට අපි අපි කියන්නේ අර තියෙන පොත කියලා. શબ્දයක් කොහෙන්ද මේ රූපයක්නේ පේන්නේ. එතකොට ඒ ඒක කොහෙවත් නැහැ. ඔය ඔය ඔය ඔය සංඛාරය කියන එක ඔය ඔය උපාදාය රූපය කියන එක එහෙම නැත්නම් සංඛාරය කියන එක කොහෙවත් නැහැ. ඒකට හේතුව තමයි අපි පේන්නේ වර්ණයක් කතා කරන්නේ શબ્දයක්. දැන් එයා කියනවා පොතක් කියලා. පොත කියන්නේ શબ્දයක්. එතන තියෙන මහ භූත. ඔව්. මේ මානසිකාරයක් පොත කියන්නේ අපේම ඔළුවේ තියෙන. දැන් සුද්දෙක් આવොත් කියයි වෙනින් එකක්. එයා කියයි බුක් කියලා. බුක් කියන්නේ පොතද? පොතද? කවුරු හරි આવොත් එහෙම බුක් කියන්නේ පොතද කියලා. නෑ සුද්දා කිව්වොත් එහෙම නෑ බුක් බුක් කියලා. ඒකට මෙයා කිව්වොත් එහෙම නෑ පොත පොත කියලා. දෙන්න මරා ගනිනේ. ඔව්. ඒතර ඕක පොතත් නෙමෙයි ඕක බුක් එකක් නෙමෙයි ඕක මහ භූත පටවියාපෝතේජෝ. ඔය එක එක්කෙනා එක එක්කෙනා ඔය චීනෙන් එක්කෙනෙක් ආව තව එකක් කියයි. ඉන්දියාවෙන් එක්කෙනෙක් ආව තව එකක් කියයි. මහ විකාරයන්නේ. ඔව්. ඒතර මේ මිනිස්සු මේ කියන්නේ ඔක්කොම බොරු. ඔව් ස්වාමීනි. ඒක බොරු ලෝකයක්. ඔය සංඛාරයක් කියන්නේ බොරු ලෝකයක් කියන්නේ. ඒක තමයි මායාව. මායාව කියන්නේ ඇත්තක් නෙමෙයිනේ. ඔව්. මායාව කියන්නේ බොරුවක්. මායාවක් කියන්නේ ඇත්තක් නෙමෙයි. මායාවක් කියන්නේ බොරුවක්. ඇත්තක් නම් ඒක යථාර්ථයක් වෙන්න බෑ ඇත්තක් නෑනේ. ඇත්තක් නම් ඇතර මහ භූත කියනවත් ඔය. එහෙම කියන්නෙත් නෑනේ. ඔව්. එහෙනම් ඒක බොරුවක්. දැන් ඕක ඕක බොරුවක් කියන එක තමයි ප්‍රඥාව කියන්නේ. ඔව්. නමුත් ඒක දැනෙන ඒක දැනෙන එක ප්‍රඥාව නෙමෙයි ඥානෙ. ඔව් එහෙම වැටේනවා ස්වාමීන් වහන්සේ. නෑ ඔය හතරක්නේ දැන් ඔය විඥානය වෙනයි. ප්‍රඥාව වෙනයි. ඥාණය වෙනයි. ඔක්කොම මේ මොහොතේම තියෙනවනේ. මේ මොහොතේම විඥානයේ තියෙන පොත කියලා. එහෙම දෙයක් නැති බවට බොරුවක් බවට තියෙන එක ප්‍රඥාව. දැනෙන ඒක දැනෙන්නේ ඥානෙට. ඔය තුන අඳුනගත්තේ නැත්තම් නිවන් මඟ හමු වෙන්නේ නැහැ. ඥානතෝ පස්සතෝ කියන්නේ සිතන එක වෙනයි දැනෙන එක වෙනයි කියන එකයි. දැනෙන එක තමයි ඥානෙ. ඥායස අධිගමයි නිබ්බාන සත්‍ය කිරයයි. නිවන් දකින්නේ සිතුවිලි වලින් නෙමෙයි කවුරු. ඔය පාත් එක ගොඩක් අය දන්නේ අද වික්ෂුන් වහන්සේලා ඔය මාධ්‍ය වල බණ කියන වික්ෂුන් වහන්සේලා 100ක් කිව්වොත් එක්කෙනෙක් සමහරට කියයි. ඒගොල්ල ප්‍රායෝගික උච්ච කෙනෙකුට විතරයි හම්බ වෙන්නේ ප්‍රායෝගිකව නිවන් මාර්ග ගිහිල්ලා ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂතාවයක් තුළ මේ පාත් එකට වැටිලා ඒ පාත් එක තුළ ගිහිල්ලා ඒක තුල ඒ අවබෝධයට පත්වුණු එකට විතරයි ඔක කියන්න පුළුවන්. කිසිම පොතක නැහැ. ලියන්න බැරි එකක් මේ කියන්නේ. ලියන්න බෑ මේක. මේක ඥානෙට යස් වෙන එකක්වත් ලියන්න බෑ. ලුණු ගැන ලියන්න පුළුවන්. ඒක ලියන්න බෑ. නිවන ගැන ලියන්න බෑ. කිසිම පොතක ලියලත් නැහැ. අද වෙනකන් ලියන්නත් බෑ. මේක තියෙන විදර්ශනා ධූරයේ ගාන්ත ධූරේ නෙමෙයි. ගාන්ත ධූරේ සේරම බොරුවක්. ඔතනින් ඒක නිසා තමයි මේ අද මේ සමාජය මෙච්චර වල්මත් වෙලා මේ නිවන ගැන හරියට අවබෝධයක් නැතුව දෙයියන්ගේ තරණය කියන තැනට අනිත් ආගම්වල තියෙන ඒ මිත්‍යා දෘෂ්ටියම තමයි අද බෞද්ධයයි. ඒකට හේතුව බාහිර දෙයක් තියෙනවා කියලා හිතන එක. ඒකම තමයි අඥානකම. ඒකමයි අවිද්‍යාව. ඒකමයි මිත්‍යා දෘෂ්ටිය. ඒකමයි බෞද්ධභාවය නැති වෙන හේතුව. ඒකයි තෙරුවන් ආරිමු වෙන්න හේතුව. ඔක්කොම එකම තැනින් වෙලා තියෙන්නේ. ඒක තමයි බාහිර දෙයක් තියෙනවා කියලා හිතන එක. රූපං නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡං බන්තේ කියන්නේ බාහිර දෙයක් නැති බව. රූපං කියන්නේ ශබ්ද රූප වර්ණ රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප. ඒ සේරමෙන ආරම්භණයටයි රූප කියන්නේ. රූපං නිච්චතෝ අනිච්චතෝ කියන්නේ බාහිර දෙයක් නැහැ කියන එකයි. කවුද මේක දැක්කේ පොතකේ? කවුද කිව්වේ බාහිර දෙයක් නැති එකයි මේ බුදුන් වහන්සේ රූපං අනිච්චතෝ කියලා කියන්නේ කියලා. එතනින් තමයි බෞද්ධෙක් වෙන්නේ. මොකද ත්‍රිපිටකයේ හැම සූත්‍රයකම තියෙන ওই වචනේ. ඔතනින් තමයි පටන් ගන්න හැම සූත්‍රයක්ම. අපි හැම සූත්‍රයක්ම දේශනා කරන්නේ ඕක කියලායි. රූප අනිච්චතෝ අනිච්චතෝ කියන්නේ බාහිර දෙයක් නැහැ කියලායි. බුදුන් වහන්සේ දෙන පණිවිඩය කවුද අරන් තියෙන්නේ? අඩු ගානේ ධම්මචක්කපවත්තන සූත්‍රයෙන්වත් අඩු ගානේ අනත්තලක්කන සූත්‍රයෙන්වත් ওই දිව්‍ය ලෝක කතා නම් අරන් තියෙනවා මේක නම් අරන් නැහැ කවුරු. ඒ තරම් අඥානයි. බෞද්ධයෙක් නෑ අන්තිම රට ඇතුලේ. අන්තිම මිත්‍යා දෘෂ්ටික අනිත්‍යාගම් පෙළේට එකක් තියාගෙන මේ ආකම් ඔක්කොම සමානයි කියලා අද්දෝ විකාරයක් හදාගෙන අන්තිම පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා පෙරණැසු විරුද්ධමක් දන්නේ කිසිම දැන් මේ මේක කවදාවත් අහලා නැති දෙයක් මේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ. කිසි කිසි දවසක මේ මේ මේ ඒ කියන්නේ මේ මේ කවදාවත් තියෙන දෙයක් නෙමෙයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඇත කිව්වත් වැරදි මහණෙනි නැත කිව්වත් වැරදි මහණෙනි තියෙන ලෝකයක් නෑ මහණෙනි. ඉතින් රෝහිතත් ලෝකේ බාහිර හොයන්න එපා රෝහිතත්. බාහිර එහෙම කන්නේ ඔය උචඩිය කහ ධර්මයේ හොඳට කෝ කෝ කෝක දැන් හොඳට හොඳට ගලප ගන්න පුළුවන් නම් හරි හරි පහසුයි. මේක එක සිතයි. අඹ ගහේ කොළ 5000ක් තිබුණත් එක අඹ කොළයයි බලන්න තියෙන්නේ. ඊට පස්සේ මුළු අඹ ගහේ කොළ සේරම බැලුවා වෙනවා. ඒ කියන්නේ එන එන හැම හිතම දැක්කා වෙනවා. එක සිතයි දකින්න තියෙන්නේ. ඒකයි ෂණ සම්පත්තිය කියන්නේ. ඒ සිතේ පටිච්ච සමුපාදය තියෙන්නේ. ඒකට හේතුව අවිද්‍යාව. පළවෙනි එක නොදන්නකම. දෙවෙනි එක සංකාර. සංකාර කියන්නේ නාම රූප එකතු වෙන එක. ඒකමයි විඥානය කියන්නේ. ඒතකොට එකක් උඩ එකක් උඩ ලියන්න ඕනේ. ඔය එකකට වෙන් කර එකම එකම දේ මේ කියන්නේ. සංකාරය කියන්නේ නාම රූප එකතු වෙන එක. ඒකමයි විඥානය කියන්නේ. ඒකමයි සලආයතන කියන්නේ. ඇස කියන්නේ. ඒකමයි පේන බව. ඒකමයි වේදනා සංඥා සංකාර කියලා හදාගන්න පොත. ආරම්මනේ අරමුණ. පටිච්ච සමුප්පාදෙම තියෙන්නේ මේ එක මොහොත එක සිතේ. දැන් පොත ලියලා තියෙන්නේ කොහොමද? අපි ගියාත්මෙට 3යි ලබනාත්මෙට ගියාත්මෙට 2යි ලබනාත්මෙට 3යි මේ ආත්මෙට දැන් රේණුකාවේ චන්ද්‍රකෝල හැමදෙර සම්පූර්ණ නිවන වහලා තියෙන්නේ. පොත් ටික ලියලා. ඔක්කොම ඉවරයි. ළම දහම් පාසල උගන්වන ළමයි සේරම නිවන් දකින්න ඔක්කොම ඉවරයි. ඔතනින් තමයි බුද්ධහම අතු ගාලා තියෙන්නේ. අදහනවා නේද මේ පොත්? ඔක්කොම බොරු. හිතට එන ඒවා ලියලා තියෙන්නේ. පෙන්වන්න පුළුවන්. සූත්‍ර වලට අනුගත නැහැ කියලා. තේරුම් ටික තේරම වැරදි කියලා. සූත්‍රයේ සමහරට හරියට තියෙනවා. තේරුම් ටික වැරදි. නමුත් මේවා ලිව් එකේ ලිව් එකේ නම් මුළු සමාජය විනාශයට වක් කියන්නේ ඕනි කිව්වොත්. අද මේ මුළු සමාජයම විනා මේ බොදුදහම අතු ගාලා තියෙන මේ පොට් ටික. හිතන්න පුළුවන්ද? ප්‍රසිද්ධියේ බණ කියන භික්ෂුන් වහන්සේලායි ප්‍රසිද්ධිය ලියපු පොට් ටිකයි සම්පූර්ණයෙන්ම බුදුන් වහන්සේ කිව්වා වගේ අනාගතේ ධර්මයේ විදිහට ධර්මයේ වගේ දෙයක් ආවොත් මොකද කරන්නේ මහණෙනි මුළු ධර්ම ශාසනයම විනාශ වෙනවා අද ඒකයි වෙලා තියෙන්නේ. ඒක තමයි මේ සත්‍ය අවබෝධයේ ප්‍රත්‍යක්ෂතාවය තුලින් විතරයි කෙනෙකුට දෙන්න පුළුවන් වෙන වෙන කවදාවත් හමු වෙන්නේ නැහැ. සූත්‍රවල තියෙනවා. සූත්‍රයේ තේරුම් කරන විදිහ වැරදි. ඒකට හේතුව පෘථග්ජන ඇස් දෙකක් දාගෙන පෘථග්ජන කණ්ණාඩියකින් ලෝකෝත්තර භූමිය දකින්න බෑ. ඒ තරම් ගැඹුරුයි. එහෙම බැලුවොත් ඒ තරම් ගැඹුරුයි. ඒ කියන්නේ දැන් මෙතන ඔබතුමියට ඒ කියපු වචන තුනම ඇති. ඔබතුමියට මේ ධර්මයේ ගලප ගන්න. යටිනූල අවුණා වගේ තමයි අන්තෝ ජටා බයි ජටා මේ ගැට දෙක ලිහෙනවා මෙන්න මේක අහුණා. ඒක තමයි බාහිර මේ මේ මොහොතේ එන හිත පොත දකින හිත බාහිර පොතක් දැන් මේ පොත දකින හිතක් මේ මොහොතේ ඇති වෙන පොත දකින හිත ආපු බවට තියෙන සිහිය. ඒක ඒ සිහිය තමයි ඥාණයට අවදි වෙන්නේ. ඒ වගේම තමයි බාහිර පොතක් නැති බව යථාභූත ඥාණයෙන් අර බුද්ධ දර්ශනය තුළ සත්‍ය ඥාණය තුළ අපි දැනගන්න ඒ ඒ සුතමේ සුතේ ඒකත් ඥාණයට හසු වෙන්න ඕනේ. ඒකයි සුතමේ ඥාණය කියන්නේ. ඒකත් සත්‍ය බවට යාට ඥාණයට දැනෙන්නේ නැත්නම් ඒකත් එතනත් දෝෂයක්. හැබැයි ඒ සුතේ දැනුම කියලා අපි කමු. ඒ දැනුම තුළ ඔහු ගලපනවා. ඔහු ගලපනවා එහෙම බාහිර දෙයක් නැති බව. මේක සංඛාරයක් බව. මේක shabdayak වර්ණයක් කියන එක. ඒතකොට shabdayak වර්ණයක් එකතු වෙන එකක් කියලා යට වැටහෙනවා. අර මොකද පේන එකක shabdayak තියෙන්න බෑ කියලා. ඒතකොට මේ කියන්නේ shabdayak කියලා. අනෝය අවබෝධය නැතුව යට ඒක දකින්න බෑ. අන්න ඒකයි යථාභූත ඥානය කියන්නේ. යථාභූත එක ඥානෙට හසු වෙනවා. එයාට ඒ කියන්නේ ඒකට එයාට සත්‍ය බවට තියෙන්න ඕනි ඥානෙට හසු වෙලා. ඊට පස්සේ එයාට ඒ අරමුණ එනකොටම ඒ අරමුණක් ආපු බවට තියෙන සිහිය ඒක තමයි ඥානෙට අසු වෙන්නේ. එතකොට ඒ වගේම ඒ අරමුණ එහෙම දෙයක් නැති බවට මෙනෙහි කරපු බවටත් සිහියක් තියෙනවා. ඒකත් ඥානෙට අසු වෙනවා. ඒ වගේම තමයි ඒක එහෙම මෙනෙහි කරා කියලා පොතක් තාම ඒ වුණාට පොතේ වටිනාකම නැති උනේ නැති බවටත් තමන්ට සිහියක් තියෙනවා. අන්නේ ඒ සිහිය තමයි මේ නිවන් මාර්ගය යන්නේ. අන්න ඒ පොත එහෙම මෙනෙහි කරා කියලා පොතේ වටිනාකම ඒ වටිනාකම කොයිතරම්ද දිය වෙලා තියෙන්නේ අන්නේ ප්‍රමාණයටයි ආශ්‍රව කෙලෙස් වෙන්නේ. අන්නේ ප්‍රමාණය හඳුනා ගැනීම තමයි ආසවක්ඛ්‍යා ඥානය කියන්නේ. මේක පනාකොට අගමුල මැද මනාකොට මේක ගැලපෙනවා. එතකොට ඔබතුමිය එතකොට එනේ ඒ අරමුණ පොත දැන් හැමතිස්සෙම දැන් පොතක් එනකොටම ඒක එහෙම දෙයක් නැති බවට මෙනෙහි වෙන එක මුලින් හිතලා කරාට වීරයක් අරගෙන හිතට පෙන්නන්න ගියාට ඒක සද්ධා කියන්නේ ওই සත්‍ය දකින්න එක. වීරය කියන්නේ ගන්න වීරය, සත්‍ය දකින්න ගන්න වීරය. සද්ධා වීරය සතිය කියන්නේ ඊට තමන්ට උපදිනවා මේ අනිමිත්ත. ඒ කියන්නේ එනේන එක දකින්න සතියක්. අනික අනිමිත්ත සමාධියක්. ඒ කියන්නේ නිමිත්ත පොත මේ සඳ කියන්නේ නිමිති වලින් මිදුණු සමාධියක් උපදිනවා. ඒක අනිමිත්ත සමාධිය. ඒ සද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන්නේ ඒ මේ මේ අර ප්‍රඥා කිව්වේ අපි අර ඇත්ත දකින්නේ. ඒතකොට සද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා කියන ගමන තමයි එතකොට පංච ඉන්ද්‍රිය ධර්ම. ඒ ඉන්ද්‍රිය ධර්මයක් විදිහට. ඉන්ද්‍රිය ධර්මයක් විදිහට කර්මාන්තශාලාවක ඒ කියන්නේ ක්‍රියාත්මක වෙන ඉන්ද්‍රියක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්මයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒතර මේක බල ධර්ම බවටපත් වෙනවා. ඒ කියන්නේ එහෙම ටිකක් කරගෙන යනකොට ඒක නිකම් පොත එනකොට මෙහාට එහෙම දෙයක් බාහිර නැති බව දැනෙන්න ගන්නවා. ඒක දැනෙන්න ගන්න එක තමයි බල ධර්ම වෙන අවස්ථාව. ඒතකොට මේ හැම එකක්ම නමුත් නිවන් මඟ මේ කියන මේ මේ පැහැදිලි කරන මේ කතාව නෙමෙයි. නිවන් මඟ තියෙන්නේ අර දැනෙන ටිකත් එක්කයි. ඒ හැම එකක්ම Tamanට 100ට අවදියෙන් ඉන්නේ. එතනදී ආසවක්ඛ්‍යා ඥානය තමයි වැදගත්ම. මේ හැමදේම ඥානේ ඥානේ කියලා කියන්නේ හැම එකම මේ තව පාත් එකක් තියෙනවා. ඥානතෝ පස්සතෝ කියන පාත් මේක තව තියෙනවා මේ මේක මේ මාර්ගය මේ මේ මේක තමයි නිවන් මඟ. ඒ කියන්නේ ඔය එකක්වත් නෙමෙයි. ඒ කියන්නේ මේ සිහිය. මෙහෙම සිතක් ඇති වුණු බවට තියෙන සිහිය එහෙම නැති බවට මෙනෙහි කරපු බවට තියෙන සිය ඒ වුණාට ඒක මේ නැති උනේ නැති බව ඒකේ වටිනාකම දිය වීගෙන යන බව Tamanට දැනෙන සිහිය. ඒක තමයි ආසවක්ඛ්‍යා ඥානෙ. ආසවක්ඛ්‍යා ඥානෙ ලෝකෙට හඳුන්ලා දුන්නේ බුදුන් වහන්සේ. මේ ත්‍රිවිද්‍යා බුදුන් වහන්සේ පෙන්වුවේ. මේ මේක දැක්කේ නැත්තම් නිවන් මගන්නේ. මේ මේ ෂණේ දකින්න එක මේ එක සිත දකින්න එක. ඒක තමයි ෂණ සම්පත්තිය කියන්නේ. ඒ ෂණ සම්පත්තියත් ඇවිල්ලා චතුප්පහත ඥානය කියන්නේ ඒකටයි. ඒකටයි සමුදය ඥානය ඉති රූපං ඉති රූපං සමුදය ඉති රූපං අත්තගමංච ඥානං කියන්නේ ඕකටයි. ඕක ගොඩක් අයට තේරෙන්නේ නැහැ. ඒකට හේතුව ප්‍රායෝගික නැහැ. අත්තගමේ සිද්ධ වෙන්නේ නැහැ. ඔක්කොම හිතනවා හිත හිතලා හිතලා නිවන් දකින. ඒක හරි බොළඳයි. අර අපි පොඩි ළමයි කියන්නේ මොන්ඩිසෝරි ළමයි කියන්නේ ඒගොල්ලන් නිවන් දකින්න බෑ කියන්නේ ඕකටයි. ඒක ඒක වෙන්නේ නැහැ. එයා එන්න ඕනි මෙන්න මේ මේක මේක ඇවිල්ලා ඉතාමත් ගැඹුරුයි. ඉතාමත් ගැඹුරු. ඒකට හේතුව තමයි මෙන්න මේ අවදිය, මේ මොහතට අවදිය කියන එක තියෙන්නේ මෙතනයි. මේ අවදිය ඔස්සේ තමයි විවර වෙන්නේ සම්මාදිට්ඨිය. මෙතනයි සම්මාදිට්ඨිය තියෙන්නේ. ඒ සම්මාදිට්ඨියේ නාම රූප නැහැ. නාම රූප තියෙන ඔක්කොම ඇවිල්ලා සිතුවිලි. නාමය රූපය එකතු වෙලා හැදෙන සිතුවිලි විඥාන මායාව. නමුත් විඥාන මායාව නාම රූප සිතුවිලි මිදෙන තැනයි පච්චේ පරිග්ගා ඥාණයෙන් කියන්නේ මෙන්න මේකටයි. මේ අවදිය දකින්න එකටයි. එතනයි ඒක එතනයි යාගේ පාත් එක හම්බ වෙන්නේ නිවන් මඟ හම්බ වෙන්නේ සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය හම්බ වෙන්නේ මෙන්න මේකයි. මේ මේ මේකේ නැහැ මේ නාම රූප වල තියෙන ওই සිතුවිලි වල තියෙන එකක්වත් නැහැ අන්ත එකක්වත් නැහැ. ඒ අන්ත සේරම තියෙන සිතුවිලි වල මෙතන අන්තයක් නැහැ. අන්තයක අන්තයක් නැති දහමක්. ඇත කියා ඇත නැත කියලා අන්ත නැහැ මෙතන සීය තුල. මෙන්න මෙතනයි තියෙන්නේ නිවන් මඟ ඥානේ ඥානයට අවදි වෙලා යන්නේ. ඒකයි මොහොතට අවදිය කියන්නේ. එතරම් නිවන් මඟ තියෙන්නේ. ඒ එතන ආසවක්ඛ්‍යා ඥානෙ තියෙන්නේ. ඒක ඥානෙ. ඡය වෙලා යන බව. ඒ කියන්නේ රාග දේශ චන්ද රාගය දුරු වෙන බවට තියෙන ඥානෙ තමයි ආසවක්ඛ්‍යා ඥානෙ. ඒකයි කම්පන චංචල ස්වභාවය ආත්මීය ස්වභාවය දියවින යන බවට අරමුණක් එනකොට මේ අරමුණට ආත්මීය ස්වභාවයෙන් එන කම්පනේ ඒක දියවිගෙන යන බව දැනෙන ඥානේ ඒකමයි සංඥාව බාහිරට තියෙන සංඥා දෙයක් එනකොට ඒ සංඥාව සුකුම වෙනවා ඒකේ රළු වෙන ඒකේ සංඥාවට තියෙන ඝනත්වය අඩු වෙලා ඒක සුකුම වෙන ස්වභාවය දැනෙන ඥානෙ ඔය ඔක්කොම එකම වචනයයි ආසවක්ඛ්‍යා ඥානෙ කිව්වත් සංඥා සුකුමන ස්වභාවය කිව්වත් ආත්මී ස්වභාවය දිය වෙන කම්පන චංචන ස්වභාවය දිය වෙන ඒ අකොප්පචේත විමුක්තිය කියන්නේ කම්පන චංචන ස්වභාවය විදිය කියන ඒ ඒ විමුක්තිය Tamanට දැනෙනවා ඒක ඥානට හසු වෙනවා මේක බොරුවක් නෙවෙයි ප්‍රායෝගික ධර්මයක්. මේක ප්‍රත්‍යක්ෂ මේ මොහොතේම පච්චුප්පන්න ධර්මයක්. මේ මොහොතේම තත්තරාත්‍ර විපස්සති. එතන එතන දැකිය යුතු ධර්මයක්. සාන්දිටික ධර්මයක්. Taman තමයි අසු මෙන්න මේ මේක දකින තාක් කිසි කෙනෙකුට නිවන් මාර්ගයක් හම් වෙන්නේ නැහැ. මෙතන තමයි වටිනාකම. මේක පැහැදිලි කරන් තමයි අපි ගොඩක් ඒවා කියන්නේ. මේ මේ නාම රූප දෙකෙන් වෙන් වෙන තැන පච්චේ පරිග්ගා ඥානෙ තියෙන මෙතනයි බුද්ධ ස්වභාවය තියෙන්නේ. මෙතන බුද්ධ ස්වභාවය තුල ආත්මීය ස්වභාවය දිය වෙගෙන ගියොත් තමයි බුද්ධ ස්වභාවය දකින්නේ. සිතුවිලි වල නෙමෙයි. සිතුවිලි වලින් මිදෙන තැන. එතන ආර්ය භූමිය. ආර්ය භූමිය ආර්ය කියන්නේ මෙතන කෙනෙක් පුජ්‍යලයක් නැහැ. ඔය ආර්ය කියන ඔය ඉතිහාස ඉතිහාසඥයන්ගේ ආර්ය කියන වචන ඒවා තව පැහැදිලි කිරීම් තියෙනවා. නමුත් ඒක නෙමෙයි බුදුන් වහන්සේ ඒ ඒ වචනේ මෙතනට වචන විතරයි මේවා වචන ඔක්කොම ලෞකිකයි. භාෂාව ලෞකිකයි. වචනේ භාවිතා කරා පමණයි. මේ ආර්ය භූමිය. මේ ආර්ය භූමියේ නාම රූප නැහැ. කෙනෙක් පුජ්‍යලයක් නැහැ. ආර්යයන් කියන්නේ කෙනෙක් පුජ්‍යලයක් නෙමෙයි. ඒක පෙන්වන්න තමයි බුදුන් වහන්සේ අර උපකහන ප්‍රශ්න වලට උත්තර දෙන එක පෙන්වන්නේ. ඔබ මිනිස්සෙක්ද මිනිස්සෙක් නෙමෙයි දෙවියෙක්ද දෙවියෙක් නෙමෙයි බ්‍රහ්මෙක් බ්‍රහ්මෙක් නෙමෙයි. එතකොට මේ බුද්ධ කියන්නේ ඒ ස්වභාවයට. ඒ ස්වභාවය ආත්මීය ස්වභාවයක් නැහැ. ඒ ස්වභාවය බුද්ධ. එතරම් නැත්ති මේ සරණංග අපි දුක් විඳින්නේ සිතුවිලි වල. කවදාවත් අපි මේ සිතුවිලි වල මේ සත්‍ය දැකන කෙනා දුක් විඳින්නේ නැහැ. නැත්ති මේ සරණං අඤ්ඤම් බුද්ධෝ මේ සරණං වරන් කියව එක. වෙන සරණක් නැහැ මේ බුද්ධ බුදුන් දකින්න එක නිසා. ඒ බුද්ධ ස්වභාවය දැක්කොත් විතරයි සරණ තියෙන්නේ. මේ එතකන් අපි අසරණයි සිතුවිලි ඉන්නකන්. අපි සරණ තියෙන්නේ මෙතනයි. ඒ වගේම ධම්ම කියන්නේ දෙයක් නැහැ. දෙයක් නැති බව දකින පොත කියලා දෙයක් නැහැ කොහෙවත්. ඒක බොරුවක්. ඕකයි ධම්ම කියන්නේ. ධම්ම කියන්නේ දෙයක් නැති බවයි. ඉදප්පච්චතාව. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං හෝති ඉමස් උප්පජ්ජා ඉදං උපදි ඉමස් නිරෝධා ඉදං නිරුජ්ජති කියන්නේ දෙයක් නැහැ කියන්නේ. දෙයක් නැහැ. පොත මේසෙ ඇඳ කියලා ඔහොම දේවල් නැහැ කොහෙවත්. ඕක ඉදප්පච්චතාවය කියන්නේ. ඕක කියන්නේ ධම්ම කියන්නේ. ධර්මය කියන්නේ දෙයක් නැහැ කියන එක. ඒක දැක්කොත් තමයි බුද්ධ දකින්නේ. ඒක දකින්න නම් එතන එතන දකින්න ඕනි සංඝ. සංඝ කියන්නේ එතන එතන එනේන අරමුණ දැක දැක මිදෙන එකයි සංඝ කියන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණවරා. මෙතින් මේ සියලු සත්ව දුකට වැටලා තියෙන දෙයක් හදාගෙනයි. නත්ති මේ සරණං අඤ්ඤා ධම්මෝ මේ සරණං වරං. ධර්මයේ දකින්න දෙයක් නැති බව දකින්න ඒ වෙන සරණක් නැහැ. ඒමයි සරණ. අන්න මේ ශාන්ත සෝයටපත් වෙනවා මේ ධර්මයේ දකින්නවා. ඒ යදා යදා යථා ආකාර යථා භූතව එන ඒක දකින්නවා අන්න සබ්බේ සංඛාරා අනිච්චා සියලු සිතුවිලි අරිච්චයි. යදා පඤ්ඤාය පස්සති. ඒ යදා යථා ස්වરૂපේ දකිනවා නම් ප්‍රඥාවේ යදා පඤ්ඤාය පස්සති. අති නිබ්බන්ති දුක්ඛේ සියලු දුකෙන් ඔහු මිදෙනවා. දුකක් ඇති වෙන හේතුවක් නැහැ. ඉතින් අනිච්චාවත සංඛාරා සියලු සිතුවිලි අනිච්චයි. අනිච්චාව සංඛාරා. උපාද ධම්මිනෝ. ඒ පිළ නැති වෙන ස්වභාවය මෙතනයි තියෙන්නේ. ඒක පවතින්නේ නැහැ කියන එක. ඒක බොරුවක් නිසායි පවතින්නේ නැත්තේ. ඒකයි උපාදවය ධම්මින උපජ්ජිත්ත නිරුද්ධಂತಿ. ඒත් ආයිවත් ඊට පස්සේ කියන්නේ ඒකයි එතනම දකින්න කියලා. ඇත්ත වෙල නැති වෙන එක. තේ සංඋපසමෝසකෝ. එහෙම වුණොත් තමයි ශාන්ත සෝයටපත් වෙන්නේ. සබ්බේ සංඛාරා අනිච්චා. ඒත් එහෙමම තමයි. අය මේක හැම පැත්තෙම කොයි විදිහට මේ ධර්මයේ කියන්න ගියත් සංඛාරා කොතනද? සංඛාරා අනිච්චයි. සංඛාරා කියන එක තියෙන එකක් නෙමෙයි කොහෙවත් නැහැ. කොහ කවදාවත් හම්බ වෙන්නේ නැහැ. මේක අනිකර මේ චිත්තයක්. චිත්තයක් කියන්නේ විඥාන මායාව. කොහෙවත් නැහැ. ගිනි වලල්ලක් කොහෙවත් නැහැ. මේ බෝලයක් කරකුවාට ගිනි වලල්ලක් මේ චිත්තක මැවෙන එකක් කොහෙවත් නැහැ. දේ දුන්නක් කොහෙවත් නැහැ. ඇල්ලුවොත් මුකුත් අහුවෙන්නේ නැහැ වතුර ටික. පිනි බින්දු ටික. දේ දුන්නක් කොහෙවත් නැහැ. මෙන්න මේකේ මායාව නම් මායාව. මායාව කියන්නේ බොරුවක්. ඇත්තක් නෙමෙයි. ඕකයි දකින්න තියෙන්නේ. ඕකයි අදාපඤ්ඤාය පස්සතේ කියන්නේ. ඉතින් ඒතං සාන්තං ඒතං ප්‍රණීතං අදිදා සබ්බ සංඛාර සමතෝ. සබ්බ සංඛාර සමතෝ කියන්නේ ඒ සිතුවිලි සමතේ වෙන එක දකින එකයි. සබ්බ සංකාර සංකාර කියන්නේ සිතුවිලි සිතුවිලි සමත වෙන දකින්න එකයි ඒතං සාන්තං ඒතං ප්‍රණීතං ඒ සාන්ත ප්‍රණීත සෝය ඇත්තටම ඔබතුමියටත් දැනෙනවා මේක දැනෙනවා ඒ මොහොතේම දැනෙනවා පුදුමාකාර සාන්ත සෝයක් දැනෙනවා ඔතනට අවදි වෙලා ඉන්න කෙනෙකුට එයාට මේ සිතුවිලි වල වෙහෙස නැති වෙනවා ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංකාර සමතෝ සබූපති පටිනිසග්ගෝ අන්න මෙතෙක් අල්ලගත්ත ඒ ගොඩ ගැහෙන උපදි ගොඩ දැනුයි ලිහෙන්න ගන්න ඒකයි ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ සබ්බූපති පටිනිස්සග්ගෝ අන්න එහෙම වුණොත් තමයි විරාගෝ නිරෝධෝ නිබ්බහන් අන්න විරාගයට යනවා නිබ්බිදාන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති පටිනිස්සග්ගානුපස්සී කියන නිවන් මගාම අන්න නිබ්බිදාවට යනවා සිත නිබ්බිදාව කියන්නේ සම්මුතිය තුල කතා කරන කලකිරීමක් නෙමෙයි නිබ්බිදාව කියන්නේ මේ සිතට සිතින් මිදෙන නිබ්බිදාව. ඒක වෙනමම විග්‍රහයක්. ඒක තුල ඇතිවෙන ඒ රාගය නැති වෙන එක, රහ නැති වෙන එක, චන්ද රාගේ වටිනාකම සිතුවිලි වල නැති වෙන එක. ඒක මේ මේ සම්මුති තියෙන විග්‍රහය නෙමෙයි එකක්වත්. ඊට පස්සේ නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති කියන්නේ මිදීම. ඒක මහා සෝයක්. ආකාශයෙන් සකුන්තානම් කියලා ආකාශي කුරුල්ලෙක් ගියා හා සමානයි. ඒ තරම් සැහැල්ලු සෝයක් දැනෙනවා. ඒකයි මෙතන ලෝතුරු සෝය කියන්නේ. ලෝතුරු සෝය සදාතනිකයි. ඒ තුල මරණ කියන්නේ සිතුවිල්ලක් විතරයි. ඒක බොරු වචනයක් විතරයි. එහෙම දෙයක් නැහැ. මේ ෂණේම ඇති වෙලා නැති වෙන හිතක් එච්චරයි. මේ බුදුමාකාර සත්‍ය ධර්මයක්. මීට වැඩි සත්‍යක් මේ ලෝකේ තුන් ලෝකේ කොහෙවත් නැහැ. දැන් මොකද කියන්නේ? ගරු ආරයන් වහන්සේ මම නිගමනය කරගෙන හිටියා මේ ඇත්තටම මම ධර්මයෙන් මේ දේවල් අවබෝධ කරගෙන ඉන්නවා කියලා ඒ වුණාට මට මගේම වැරදි වහන්සේ අඳුන්වලා දුන්නා මම තව දුරටත් ගොඩාක් උත්සාහ කරනවා කොහොම හරි වහන්සේගේ ධර්මයෙන් මගේ අඩුපාඩු ටික හදාගෙන කොහොම හරි ඉදිරියට මේ ධර්මය ඇහෙන කෙනා කොහොමත් නිවන් මාර්ග යනවා. මේ මහා භාග්‍යයක්. මේක මෙච්චර කාලයක් සියවස් ගානක් සැඟවිලා තිබුණු මාණික්කයක්. මේ ප්‍රත්‍යක්ෂතාවය තුළ අපි එළි කරන එකක්. මේක පොතක නෑ. අපි කියන එකක්වත් පොතක නෑ. අපිට පොත් වැඩකුත් නෑ. අපි ධර්මයේ දැකලා කියන්නේ. අපි කියන්නේ ධම්මචක්කුසේ. අපිට මේක නැහැ කිසි සාංකාවසක ඕක කියන්න අපිට වචනත් වැඩක් නැහැ අපිට. ඒ තරම් ප්‍රත්‍යක්ෂතාවයක් ඒක හෙලිකරන එක මහා ආශ්චර්යයක්. මේක විශාල භාගයක්. 20 වස් ගණනාවකට පස්සේ ඇත්තටම අටුවාචාරින් පවා එහෙම දෙයක් සඳහන් කරලා තිබුණා බුද්ධ කොහේ හරි තැනක ඒව සඳහන් වෙලා තිබිලා තියෙන බුදුන් වහන්සේගේම මුයි 2500ක් ගිය තැන මේ ධර්මයේ නැවතත් අවදි වෙනවා කියන්නේ. ප්‍රත්‍යක්ෂතාවයට යමෙක් කෙනකන් එක සිද්ධ වෙන්නේ නැහැ. අපි ඒක දැනගෙන හිටියා. ඒ නිසා අපි කුඩා කාලයේ සිටම මේක මේ ගැන විශාල විශාල මෙහෙයුමක් තිබුණා අපි ඒ අවසානයේ ඒක ප්‍රත්‍යක්ෂතාවය කරා. ඒ යන ගමන කිසි කෙනෙක් ඒක බාධා නම් එමටයි. කතා ගොඩයි ඒව වැඩක් නැහැ. නමුත් ඒක අද ප්‍රත්‍යක්ෂතාවයෙන් කියන්නේ. ඒකට අද කිසි කෙනෙක් ඔය ලියලා තියෙන පොත් ඔක්කොම අතු ගාලා දැම්මත් අපිට කරන්න දෙයක් නැහැ. සත්‍ය නම් සත්‍ය. අද ලෝකේ වටේම ප්‍රත්‍යක්ෂතාවයට පත් වීගෙන යනවා. ඒ ප්‍රත්‍යක්ෂතාවයට පත් වුණා අපිට කෝල් කරලා. ඒක කියනවා ආර්යයන් වහන්සේ. ඊටාම නිවැරදි. අපි මේ දේ බැලුවා මේක වෙනවා. ඔබ වහන්සේ පැහැදිලි කරපු දේ අද අපි අපිට ඵල තියෙනවා. අද අපි අද අපි සුවේ විඳිනවා. අපිට ඒක අද අද දැනෙනවා. ඒක නිසා අපි දන්නවා මේ මේ ප්‍රතිපදාව නිවැරදි මේක ප්‍රත්‍යක්ෂතාවයට පත් වුණු කෙනෙක්ට ආයිමත් සැක සංකා නැහැ. ආයි ඊට පස්සේ මොනවා කිව්වත් යට වැඩක් නැහැ. ඒක නිසා අපි YouTube එකේ මේ ටික මෙහෙම දාගෙන ගියා අපිටත් අතන කොරෝනා හැදෙනකොට අපිට තේරුණා මේක අපරාධයක් මේක. මේක අපිට දැනුණා අපිත් එක්ක මෙහෙම වැළලීලා යන්න තිබ්බා. නමුත් හෙලි කරන්න ඕනේ කියලා. අද ප්‍රසිද්ධියේ බර කියන ගොඩාක් ඔය ඔය මහාචාර්ය ඔය ත්‍රිපිටකාචාර්ය රාජකීය පඬිතුමෝ කියනනේ මහා බොළඳ විදිහට බණ කියන්නේ. ඇත්තටම ප්‍රත්‍යක්ෂතාවයක් නැහැ. ඔක්කොම පොත අදහනවා. අර පොතේ මෙහෙම තිබ්බා මේ පොතේ මෙහෙම තිබ්බා කියලා කිව්වට කවදාවත් ප්‍රත්‍යක්ෂතාවයකට ආවිලා නැති නිසායි එහෙම කියන්නේ. ප්‍රත්‍යක්ෂතාවයට ආපු කෙනෙකුට පොත් වඩා නැහැ. පොතේ තිබ්බත් එකයි නැතත් එකයි ඔහු දන්නවා ධර්මය නම් ධර්මයයි එයයි බුද්ධ ධර්මයේ අගමුල මැද හොඳින් මනාකොට දේශනා කරන්න හැකියාවක් එනවා ඒකට හේතු කිසිම තැනක අඩුවක් එන්නේ කිසිතරම් මෙතන අඩුයි මෙතන අඩුයි කියන්න පුළුවන් කවන්නේ අපි ඕනම තැනකින් පේනවා මේ ධර්මය නම් මේ මෙහෙමයි කියලා අපි ඒක තමයි 305 අපි ඉඳහම කරන ඔක්කොම බොරු කිව්වේ කිය ඔය පොත්වල ලියතේ ඒකයි පුගේ රාගදේශම තුනි වෙන තැනයි 305 දෙන්නේ කියලා එහෙම කිසිම පොතක ලියලා නැහැ මුලසිත මැදසිත අගසිත ওই තුන් කාලයක් දාලා තියෙන ධර්මයේ කොහේ හරි ලියලා තියෙන හැම එකම බොරුවක් ඒක කරලා තියෙන්නේ රේණුකා චන්ද්‍රමෝල හාමුදුරුවෝ ඒකට හේතුවත් අපි දන්නවා ඉතින් උන්වහන්සේට දොස් කියලා වැඩක් නෑ උන්වහන්සේට තේරුණු දේ ලියුවා ඒ ඒ ඒ ඒ යුගයේ වෙන විට ඒ ඒ ටිකවත් තිබුණේ නෑ නමුත් දැන් ඒ தත්ත්වය වෙනස් වෙලා දැන් මේ පටිච්ච සම්පදාය නිවැරදි ධර්මයේ ඉස්මතු වෙලා තියෙනවා දැන් ඕනම කෙනෙකුට මේක ගලපලා බලන්න පුළුවන් හැමෝටම දැන් සසර දුකෙන් මිදෙන්න හේතු තියෙනවා කවුරුත් සසර දුකට වැටෙන්න කැමැත්තෙන් යන්නේ නැහැ. නොදන්න කමටයි සිද්ධ වෙන්නේ. දැන් ඇස් අවදි වෙන්න කාලය ඇවිල්ලා තියෙනවා. දැන් මේ අවිද්‍යාව ඝන දුර පහව යනවා. අනු විද්‍යා ලෝකේ පහළ වෙනවා. ඉතින් මේ සත්‍ය නැවතත් සසර දුකේ දුක් විඳින්න අන්න හේතු නැති වෙනවා. හැබැයි මේක මේ භාග්‍ය ගොඩක් කල් පවතින එකක් නැහැ. නමුත් මේ මොහොතේ ඒ ගෞතම බුද්ධ ශාසනයේ ඒ තථාගත ගෞතම බුද්ධ ශාසනයේ අවසාන මඟ පළලා අපි නිවන් දකිනවා. මේ යුගයේ ඒ අය ඉපදිලා ඉන්නවා. මේ ධර්මයේ ඒ අයට ඇහෙනවා. ඒ අය මේ නැවත සසර උපදින තියෙන හේතු නැති වෙනවා. ඉතින් ඒවා මනාකොට අපි දේශනා කරලා තියෙනවා අභිඥා දේශනාවල එහෙම හොඳින් අහන්නත් පුළුවන් විවිධාකාර විදිහට දේශනා කරලා තියෙනවා. එහෙමනම් ඔබතුමිය ඉතාම භාග්‍යවන්තයි ඔබතුමියට මේ ධර්මයේ හමු වෙලා තියෙනවා. ඔබතුමියත් අපි දන්නවා මේ කෝල් එක දෙන ගොඩාක් අය මහා භාග්‍යවන්තයි. දුර්ලභ මනුසත්තා දුර්ලභං සද්ධම්ම ශ්‍රවණ දුර්ලභං ශර සම්පatti දුර්ලභං ප්‍රතිරූපදේශවාස ඉතින් මේ මිනිස්සෙකුට මේක අවබෝධ වුණාට සතෙකුට තේරෙන්නේ නැහැ ඔබතුමා මනුස්සාත්මයකුත් ලබලා ධර්මයේත් ඇහෙනවා කියන්නේ ඒක පුදුමාකාර භාග්යක් සමහර විට කෙනෙක් එච්චර විශ්වාසකින් නෙමෙයි මේ කෝල් එක ගන්නෙ. නමුත් ඒ කෙනාට බණ ටික ඇහෙනකොට ධර්මය ඇහෙනකොට මේ ධර්මයේ අපේ මේ අභ්‍යන්තරේ එදා බුදු සමයේ බුදුන් වහන්සේ යමක්ද ප්‍රකාශ කළා තියෙන්නේ ඒ දෙහෙම මේ මුවින් ප්‍රකාශ වෙනවා. ඒකට හේතුව මේ අභ්‍යන්තරේ ඒ ශුන්‍යතාවේ ෆ්‍රීකවන්ස් කළා තියෙනවා. ඒක අනිත් අයටත් තෙරපති වෙනවා. අනිත් අයත් ඒ බුදුන් වහන්සේ. අතර බුදුන් වහන්සේ කියන්නේ කෙනෙක් පුජ්‍යලයක් නෙමෙයි. මේ බුද්ධ ස්වභාවය. ඒ අවබෝධයටපත් වෙන කෙනෙකුට වැටෙන්නේ. ඒක සබහාදාමක්. සියලු බුදුවරු දේශනා කරන්නේ පටිච්චසමුපාද. ඒ පටිච්චසමුප්පාද ධර්මය තුළ තියෙන සබහාදාම. ඒ සබහාදාම තුළ ආවති වෙන්නේ බුද්ධ ස්වභාවයට. ඒ බුද්ධ ස්වභාවයට හැමෝමපත් වෙනවා ශ්‍රාවක බුද්ධ. හැබැයි සම්මා සම්බුද්ධ වෙන්නේ. අපි මේ පාත් එක දැනගත්තේ. ඒ කල්යාණ මිත්‍රයන්න් වහන්සේ වෙන්නේ. ලෝකෙට මුලින්ම දේශනා කරපු ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ඒක නිසා තමයි අපි බුදු රජාණන් වහන්සේ කියලා උන්වහන්සේට තැන තියන්නේ. මේ බුද්ධ ස්වභාවය ඇතුලේ උන්වහන්සේ රජාණන් වහන්සේ කියන හේතුව අපිත් ඒ බුද්ධ ස්වභාවයටපත් උනේ උන්වහන්සේ නිසායි. වැටහෙනව නේද? ඒකයි බුද්ධ පුත්‍රයන් කියලා කියන්නේ. මේ ධර්මය අවබෝධ කරන හැම කෙනෙක්ම බුද්ධ ස්වභාවයටයි අවබෝධ කරනවා එතන. සියලු දුකෙන් මිදෙනවා. නැවත උප්පත්තියක් වෙන්න හේතු වෙන්නේ නැහැ. ඒකයි දිට්ඨිංච අනුපගම්ම සීලව දස්සනේන සම්පන්නෝ මේ දර්ශනෙටපත් වෙනකොටම කාමේසු වෙනීය ගේද. ඔහු මේ වස්තුකාමේ පස්සේ දුවලා එහෙම පිස්සුවෙන් දඟලන්නේ නැහැ. කාමේසු වෙනීය ගේද. නහි ජාතු ගබ්බසෙයම් පොන්ටේති. නැවත ගර්භයක සකස් වෙන උපදින්නේ නැහැ. ඒකයි අනාගාමී භූමිය. එයා අවබෝධයටපත් වුනහම තේරෙනවා උපදින ලෝකයක් හම්බ වෙන්නේ ලෝකයක් කියලා දෙයක් නැහැ. ඔක්කොම શબ્ද ටිකක් විතරයි. තේරම බොරුවක්. ඔය කතා කරන එකක්වත් කොහෙවත් නැහැ කියලා අවබෝධයටපත් වෙනවා. එතකොට සියල්ලෙන් මිදෙනවා. ඒකයි අනාගාමී කියන්නේ. තේරෙනවද? ආර්යයන් වහන්සේ ඇත්තටම මම භාග්‍යවන්ත වුණා බුදුබණක් අහන්න තරමට ආර්යයන් වහන්සේ මට මේ ධර්ම දේශනාවම ඇති දෙයක් නෑ මම දෙයක් නෑ කියලා මම අවබෝධයෙන් මම මන් දන්නා බව දැනගෙන හිටියා ඒකත් මොලේ මොකක් හරි පොඩි අඩුපාඩුවක් තිබුණා කියලා ඒ අඩුපාඩුව හදාගන්න උත්සාහ අරගෙන හිටන් මම නැවත ඔබ වහන්සේට අමතනවා කියලා මම දැන් අදිෂ්ඨාන කරගත්තා හොඳයි වහිනා. හොඳයි වහිනා. ඔව් තෙරුවන් සරණයි. බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න. කන්ති පරමන්තපෝ. මේක සිහියෙන් සිහියෙන් නුවණින් යන ගමන. ඒ ගමන යන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.